ඉතින් අද දැන් අප සූදානම් වන්නේ බ්‍රහස්පතින්දා දවසේ සජීවීව මේ මාතෘකාව ඇසුරෙන් ඔබට මතුවන ගැටලු වලට විසඳුම් ලබා දෙන්නටයි අප කටයුතු කරන්නේ. ඒ වගේම මේ මාතෘකාව ඇසුරෙන් වගේම තවත් පොදුවේ ස්වාමින් වහන්සේ වෙත යොමු වන ගැටලු වලට විසඳුම් ලබා දෙන්නට ස්වාමින් වහන්සේ කටයුතු කරනවා. අප පෙර වැඩසටහනකදී සිහිපත් කළ බෞද්ධ නාලිකාවට ලැබෙන ලිපි දෛනිකව ලැබෙන ලිපි වලින් බොහෝ ප්‍රමාණයක් වැඩිම ප්‍රමාණයක් ලැබෙන්නේ මේ දේශනා මාලාව පිළිබඳව ලැබෙන ලිපි. ඉතින් ඒවාට අපේ ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්න තෝරා බේරාගෙන ඒවාට විසඳුම් ලබා දෙන්නට දහස් වෙනි දවසේ කටයුතු කරන්න. ඉතින් අපි අද දවසේදී බොහොමත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව මේ අවස්ථාවට පිළිගන්නවා. වැවුඩ දොඩන්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති, කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, කම්මට්ටානාචාර්ය, විනයාචාර්ය, පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය නාහිපාන් වහන්සේ අපි සියලු දෙනා සාදුනාද නංවා ස්වාමීන් වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු වේදනානුපස්සනාව පිළිබඳව මේ සතිය පුරාවට සාකච්ඡා කෙරෙන්නේ. අපි මා සිහිපත් කළ ආකාරයට සඳුදා දවසේ වගේම අඟහරුත් දවසේ දේශනා දෙකකින් සහ ඊයේ දවසේ ඉතිරි සාකච්ඡාවෙන් අනතුරුවයි අද මෙලෙස ඔබව හමුවන්නේ. නමුත් යම් කිසි කෙනෙකුට මේ දේශනාවන් එකක් හෝ මගහැරුණා නම් ඔවුන්ගේ දැනගැනීම පිණිස මම කැමතියි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් වේදනානුපස්සනාව කියන්නේ කොමක්ද කියන කාරණාව පිළිබඳව කෙටියෙන් විග්‍රහයක් දැන කියා ගන්නට. සම්මා සම්බුදු තරණයි සියලු දෙනාටම වේදනානුපස්සනාව කියලා කියන්නේ අපේ ජීවිතයේ ආජීවිතයේ තියෙන සත්‍ය ස්වභාවයකට සත්‍ය ස්වභාවයක් අවබෝධ කර ගැනීමට ඒ සඳහා අවධානයෙන් එහි යථාභූත ස්වરૂපය අත්දැකීමෙන් වාසය කිරීම. අපි කියන්නේ කයෙහි කය අනුව දකිමින් වාසය කරනවා වේදනාවෙහි වේදනාව අනුව දකිමින් වාසය කරනවා අපිට වේදනාවේ සැබෑ తত্ত্বය අරමුණු වෙන්නේ නැහැ සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට. සාමාන්‍ය ජීවිතේ ඉන්න කෙනෙකුට ඇති වෙන සුඛ වේදනා, දුක් වේදනා, අදුක්ඛ සුඛ වේදනාවල තියෙනවා ඊටාම ප්‍රකටවම අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය, දුක්ඛ ස්වභාවය. දැන් බලන්න කෙටියෙන් කිව්වොත් එහෙම අපි තේරෙන්නේ නැහැ. මේ වේදනාව හින්දා වේදනාවල් පිළිබඳ තමයි අපිට තණ්හාවල් තියෙන්නේ. හ්ම් අතහැර ගන්න බැරුව ඉන්නේ එහෙමයි. දැන් අපි පසුගිය දවස් ටිකේ කතා කරා මොනවා හරි අපි බොහෝ බොහෝ සැප වේදනාවක් විඳිනවා නම් ඒ විඳින සැප වේදනාව විඳින්න කියන්නේ ප්‍රබල සැප වේදනාවක් විඳිනවා නම් ඒ සැප වේදනාව විඳින්න ඒක ඇති කර ගැනීම සඳහා බොහෝ දුක් වේදනා විඳිනවා. බොහෝ දුක් වේදනා විඳලා විඳලා විඳලා විඳලා තමයි සැප වේදනා මාත්‍රයක් විඳින්නේ. හැබැයි මේ සැප වේදනා මාත්‍රයත් අන්තිම බලනකොට පංච පාදානස්කන්ධය නිසාවෙන් මුලාවටපත් වෙච්ච එකක්. මුලාවටපත් වෙච්ච හින්දා ඇතිවෙච්ච සැප වේදනාව. එහෙන් බලපුවම මේ සියලු සැප වේදනා දුක් වේදනා කියන ඒවා සැබෑ අර්ථයෙන් ගත්තොත් එහෙම ඒවා දුක් වලටම වැටෙන්නේ. ඉතින් මේවා තේරෙන්නේ නැතුව මාත්‍රීය සැප වේදනාවක් සඳහා අපි ලොකු මේ දැඩි දුකක් විඳිනවා. ඒ ටික තේරුනොත් අඩුම ගානේ කෙනෙකුට මේ සසර පිළිබඳ හොඳ කලකිරීමක් ඇති වෙනවා. ඒ හින්දා වේදනානුපස්සීව වාසය කරනවා කියන්නේ වේදනාවේ සැබෑ తত্ত্বය අත්දකිමින් තමන්ගේ සිතෙන් වේදනාවට සමවදිමින් වේදනාවේ සබහා తত্ত্বය මොකක්ද කියලා ඒ වේදනා ගැලීමට සිත යොමු කරවාගෙන එහි සැබෑ తত্ত্বය අත්විඳින්මින් වාසය කිරීම වේදනානුපස්සනාව. හොඳයි. මම පෙර සිහිපත් කළ ආකාරයට වේදනානුපස්සනාව පිළිබඳව මේ සතියේ දේශනා මාලාවේ පසුගිය වැඩසටහන් තුන යම් කිසියෙකුට මගහැරුණා නම් වේදනානුපස්සනාව කියන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳවයි ස්වාමීන් වහන්සේ අපට කෙටියෙන් දේශනා කොට වදාලේ. දැන් අපි යොමු වන්නේ ශ්‍රාවක ගැටලුව වලට. ස්වාමීන් වහන්සේ කුංගම ප්‍රදේශයේ පදිංචි ප්‍රත්‍යක්ෂා වැඩසටහන් මාලාව නරඹන සදහැවතෙක් අපෙන් විමසා සිටිනවා වේදනාව පස්සනා වැඩිවීමට පෙර චිත්ත සමාධියක් වර්ධනය වී තිබිය යුතුයමද කියලා. ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද මේ දැන් සමත යානිකයා විපස්සනා යානිකයා කියලා සාමාන්‍යයෙන් අපි කොටස් දෙකකට බෙදලා තියෙනවා ධර්මය තුල අපි නෙවෙයි අතටම ඒක ධර්මය තුල තියෙන දෙයක් ඒ කියන්නේ සමත පූර්වාංගම වෙලා පූර්වාංගයක් විදිහට සමතය වැඩිලා කරන භාවනා සමහර කට්ටියට හොඳට චිත්ත ඒකාග්‍රතාවය තියෙනවා සමහර අයට එහෙම නැහැ ඒතර චිත්ත ඒකාග්‍රතාවය නැති අයට කායානුපස්සනාව ධම්මානුපස්සනාව වගේ දේවල් වලින් බොහෝ කාරණා තියෙන හින්දා ඒ කාරණා හරහා යාලට ඒ කියන්නේ දැන් අපි ගත්තොත් කෙස්ලොම් නියුද සම්මස්නහරයට ඇට මිදුළු ආදී වශයෙන් ඒවා වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම මෙනෙහි කරන්න තියෙන හින්දා චිත්ත සමාධියක් නැති වුණාට ක්‍රමානුකූලව ඒක තුලින් අවශ්‍ය කරන ඉලක්කයට ටික ටික ටික ටික චිත්ත සමාධියක් වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. වේදනානුපස්සනාව වඩන කෙනාට ඇත්තටම කලින් සමතයකට වත් වෙලා තියෙනවා නම් කලින් චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන කෙනෙකුට හොඳින් සමාධිය තියෙන කෙනෙකුට වේදනානුපස්සනාව ගොඩක් යෝග්‍ය වෙනවා. ගොඩාක් යෝග්‍ය වෙනවා ඒ කතාවේ අර්ථයක් තියෙනවා. නමුත් මේක අනිවාර්යයි කියලා එකක් නැහැ. අනිවාර්යයි කියලා එකක් නැත්තේ අනිවාර්යයි කියලා ගන්න ඕනේ නැහැ. වඩා සුදුසුයි කියලා ගැනීම තමයි වටින්නේ. මොකද මේ බොහෝ ප්‍රශ්න තියෙනද මම කෙටි උත්තරය අතරම ලබා දෙන්නේ. මේ ඒක වඩා සුදුසුයි කියලා කියන්නේ සමහර කෙනෙක් කිසිම භාවනාවක් නොකරපු අය ඉන්න මහත්මයා ඒ කට්ටියට අපි කිව්වොත් එහෙම මේ වේදනානුපස්සනාව මේ ට සමතය අනිවාර්යයි කියලා එයාලා සමතයට පෙරලි පෙරලි ඉන්නවා සමහරලාට එයාලා සමතේ හරියන්නේ නැහැ. ඉඳලාමත් ඉන්නවා එහෙම කිසිම දෙයක් නොකරපු කෙනෙකුට අපි වේදනාවට හිත යොමු කරන්න ගියොහම කිසිම ගැටලුවක් නැතුව එක දිගට වේදනාවට හිත යොමු කරන්න පුළුවන් වෙච්ච අය ඉන්නවා. එහෙනම් මම කියන්නේ මේවා නියති කරගන්න එපා. ඔය සමත යානික විපස්සනා යානික කියලා තියෙන්නේ ඇත්තමත් අටුවාගාන්තවල. ඉතින් ඒ අටුවාවලට අපි ගෞරව කරන්න ඕනේ අත්දැකීම් සහිතව තියෙන මහා ආචාර්යවරුන්ගේ මත. නමුත් මේවා නියත කරගන්න ඕනේ. එතනත් ඒ ඒ උත්තරමයන්න් වහන්සේලා ඒවා මේ නියතයක් වශයෙන් ගන්න කියලා නෑ වඩා සුදුසුයි කියලා තියෙනවා. ඒ කියන්නේ වේදනානුපස්සනාව සමතය වර්ධනය කරන කෙනාට වඩා සුදුසුයි කායානුපස්සනාව සමතය නැති අයට වඩා සුදුසුයි කියන එක ඇත්තක්. නමුත් එහෙම නීතියක් දාගන්නේ නැතුව ඕන කෙනෙක් මේක කරලා බලන්න. ඒ කරලා බලනකොට Tamanට මේකට ඒකාග්‍රතාවය ඇති වෙන්නේ නැත්තා. හේතුව මොකද්ද කියලා බලන්න. හේතුව මොකද්ද කියලා බලනකොට ඔන්න තේරෙයි හොඳටම ඒ හේතුව මෙන්න මේකයි කියලා. එතකොට ඇත්තටම යාට පුළුවන්කම තියෙනවා. මොකද හේතුව තේරෙනවා. එක්කෝ මගේ තරහ වැඩි, එක්කෝ මගේ ශ්‍රද්ධාව අඩුයි, එක්කෝ මගේ රාගාදී කෙලෙස් ධර්ම වලට තියෙන කාමචන්ද ආදී වැඩි. ඒව හොයාගන්න පුළුවන්. එතකොට ඒ හොයාගත්තාම ඒකට අදාළ ඒව අඩු කරන්න පුළුවන් භාවනාවක් තමන් කරපුවාම නීවරණය යටපත් කරගෙන අදාළ තැනට මේක වර්ධනය කරගන්න පුළුවන්. ඒකින්ද අර කරගෙන යනකොට එන බාධාවල් වලට අපි කොතනින් හරි පටන් ගන්න. කලින් තීරණයක් ගන්න නැතුව ස්ථිර තීරණයක් කරගෙන යනකොට එන බාධාවල් වලට උත්තර හොයා ගැනීම බොහොම වටිනවා. එහෙමයි. ස්වාමීන් වහන්සේ මා හිතනවා අපේ ඒ හුඟම ප්‍රදේශයේ පදිංචි මේ ප්‍රශ්නය යොමු කළ අපේ ශ්‍රද්ධාවත් ශ්‍රාවකයාට නිවැරදි පිළිතුර ලැබෙන්නට ඇති කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් අපි ශ්‍රීපත් කළා කලින් මේ වැඩසටහන සම්බන්ධයෙන් බොහෝ ලිපි අපට ලැබෙනවා කියලා ඒ වගේම ලිපි පවණන් වේ මේ ප්‍රශ්න මාලාව ස්වාමින් වහන්සේ තෝරාගෙන තියෙන්නේ ස්වාමින් වහන්සේට ලිපි මාර්ගයෙන් ඒ වගේම දුරකථන ඇමතුම් කෙටිපණිවිඩ ඒ වගේම එපමණ නෙමෙයි Facebook ඔස්සේ සහ ස්වාමින්වහන්සේ පුද්ගලිකව ස්වාමින්වහන්සේ මෙහා දකින්න පැමිණිලා විමසන ප්‍රශ්න පිළිබඳවත් ඒවයින් වැදගත් සියලු ප්‍රශ්න ස්වාමින්වහන්සේ තෝරා බේරාගෙන මේවට විසඳුම් ලබා දෙන්නට අද දවසේ කටයුතු කරන්නේ. තවත් දුරකටන එමතුමක් මගින් විමසූ ගැටලුවක් ස්වාමින්වහන්සේ තෝරාගෙන තිබෙනවා. වේදනා ඇති විටක ඇතිවීම නැතිවීම වැනි දේ කලත් එම වේදනා නැතිවන්නේ නැත. ස්වාමින්වහන්සේ මෙයට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඔව්. මම ඒ ඇත්තටම දුරකථනයකින් පොදු පොදු දුරකථනට කතා කරපු වෙලාවේ දුරකථනේ මගේ අතේ තිබ්බේ ඒක ආදර්ශයක් කරගන්න එපා කොහොමත් ඒ දුරකථනයට කතා කළා මට කතා කරන්න බෑ පසුගිය දවස්වල අර ගාල්ල වැඩසටහන තිබ්බ වෙලාවේ මගේ අතේ දුරකථනේ තියාගෙන ඉන්න වෙලාවක අහම්බෙන් නමුත් මේ ප්‍රශ්නේ ඇත්තටම එතුමියට ඒක ලාභයක් වුණා ඒ වෙලාවේ මම ඒක පැහැදිලි කරා නමුත් වැඩි දෙනෙක් මේක කරන හින්දා මම මේ කල්පනා කරේ මේක කියන්න ඕනේ කියලා වේදනාවක් කෙනකොට වේදනාවක් වේදනාවක් වේදනාවක් වේදනාවක් කියලා එතෙන් හිත යොමු කරනවා මේ වේදනාව නැති වෙනවා කියලා කියනවා. හරි. භාවනා කරන කෙනාට. ඉතින් දැන් ආනාපාන සතිය හෝ කුමක් හෝ භාවනාවක් කරනකොට කකුලේ වේදනාවක් කෙනකොට ඒ භාවනාව අතහැරලා මෙතෙන්ට හිත යොමු කරලා වේදනාවක් වේදනාවක් වේදනාවක් වේදනාවක් කියලා කොච්චර කිව්වත් මේක අහන්නේ නැහැ. ඇත්තටම මෙතන මේ නැතිවීම සිද්ධ වෙනවා කියන එක නැතිවීමක් නෙවෙයි වෙන්නේ. දැන් ඊට පස්සේ දැන් මේ අම්මා කියන්නේ ඒක නෙවෙයි. වේදනාව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව කියලා මේක කරාට වේදනාව නැති වුණේ නැල්ලු. ඒක හින්දා මම මේක අතහැරලා දැම්ම කියලා කිව්වා මගේ අතින්. මට වේදනාවට ප්‍රශ්න හරියන්නේ නැහැ හැමෝටම. මොකද මේ වේදනාව ඇත්තටම වේදනාවට හිත යොමු කිරීමෙන් හෝ වේදනාවට වේදනාවේ ඇතිවීම නැතිවීම කරමින් වේදනාව නැති වෙනවා නම් අපිට පුළුවන් මේ නිකම් බොරුවට මේ අතුරු ආබාධ තියෙන වේදනානාශක බොන්න ඕනේ නැහැ නේද? එහෙමනම් ওই වැඩේ කරන්න පුළුවන්. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. වේදනාව නැති වෙනවා. ඇත්තටම වේදනාව නැති වෙන. ඒ වේදනාවට හිත යොමුනේ නැත්තම් චිත්ත ඒකාග්‍රතාවයකදී කාය සංස්කාර සංසිඳනවා කියන්නේ ඒක. හිත යොමු වෙන්න යොමු වෙන්න මේ වේදනාව දැනෙනවා වැඩි වෙන එකයි වෙන්නේ. හොඳට හිතන්න තියෙන වෙන මොකුත් ඕනේ නැහැ. දැන් මේ හුස්ම මේ තියෙන වේදනාවක්. ඒක දුකෝ අනිත් එක වේදනාව අන්න එතනත් පොඩ්ඩක් මම ওই ප්‍රශ්නේ තෝරගත්තෙම වේදනාව වේදනාව කියන්නේ හුඟක් අය හිතන්නේම දුක් වේදනාව ගැනයි මේ කතා කරන්නේ. දැන් මේ මේ කතාවේ තියෙන කතාවත් ඒකයි හිතන්නේ මොකද්ද? මේ කකුලේ දැන් දුක් වේදනාවක් තිබ්බේ. වේදනානුපසනාවේ දුක් වේදනා ගැන විතරක් නෙවෙයි තියෙන්නේ. පැහැදිලිවම තියෙනවා සුඛං වේදනං වේද්‍යාමීති පජානාති දුක්ඛං වේදනං අදුක්ඛ අසුඛ වේදනං ඒ විදිහට වේදනා ත්‍රය ගැනම තියෙනවා. එතකොට වේදනාවේ යථාභූත ස්වરૂපය මිසක්ක අපි වේදනාව නැති කිරීම සඳහා වේදනාවට හිත යොමු කරනව නෙවෙයි. ඔය නැති වෙනවා වාගේ දැනෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අපි වේදනාව තියෙන තැන හිත යොමු කරනවා. අපේ හිතට බෑ එතන ඉන්න. වෙන තැනකට ගිය ගමන් මේක නැතුණා වගේ දැනෙනවා. පළවෙනි එකක් ඒක. අනිත් එක තමයි මේක නැති කිරීම සඳහා කියලා ඇත්තටමත් වේදනාවක් නැති වෙන අවස්ථාවක් එනවා. ඒ තමයි චිත්ත ඒකාග්‍රතාවයක් වර්ධනය වෙලා වෙනත් අරමුණකට යනකොට. ඒකින්ද මේක නැති වෙන්නේ නැතිවීම සඳහා කරන්න එපා. මේක දුක් වේදනා විතරක් නෙවෙයි. චක්කුසෝත ගාන ජීවිහා කාය මන කියන හය තැනකම චක්කු සංපස්සද සෝත සංපස්සද ගාන සංපස්සද ජීව සංපස්සද කාය සංපස්සද මනෝ සංපස්සද වශයෙන් සුඛ දුක්ඛ අදුක්ඛ සුඛ වේදනා උපදිනවා ඒවා හැම හිතක් එක්කම ඇති වෙලා නැති වෙලා යන දේවල් එහෙනම් සිතේ ආයශයමයි තියෙන්නේ සිත හට ගන්න තැනමයි හටගන්නේ වේදනාව කියන්නේ චෛතසික ධර්මයක් ඒකට මේ චෛතසික ධර්මයන් තුළ මේ වේදනා ඇති වෙන සියලු අවස්ථා සුඛ වේදනා දුක් වේදනා අදුක්ඛ සුඛ වේදනා කියලා ගත්තාම අන්න ඒ ටික තමයි වේදනා ස්කන්ධය එතකොට මේ වේදනා ස්කන්ධය පිළිබඳවයි අපි මේ අවධානය යොමු කරගෙන බැලුවේ. එහි ඇතිවීම නැතිවීම අත්දකින්නයි ඕනේ. ඉතින් ඒකට අවධානය යොමු කරනකොට ඒක අත්දකින්න මේක නැති කර ගැනීම සඳහා කියන කාරණාව හිතට ගන්න එපා. එහෙම එකක් නෙවෙයි. ඒක වැරදි අදහසක්. එහෙමයි. ස්වාමීන් වහන්සේ සඳහන් කළා මේ බොහෝ දෙනා සිතා සිටින්නේ වේදනා උපස්සනාව යයි කියුසෙන්නේ මේ දුක ගැන පමණයි දුක් වේදනාව ගැන පමණයි මෙහි සඳහන් වෙන්නේ කියලා. නමුත් සැප වේදනා පිළිබඳව ධර්මයේ සඳහන් වන බව ස්වාමින් වහන්සේ සිහිපත් කළා. මේ හා සම්බන්ධ ගැටලුවක් තමයි ඊළඟට අපි තෝරාගෙන තිබෙන්නේ. එතන ස්වාමින් වහන්සේට මේ Facebook web අඩවිය ඔස්සේ ලැබුණු ගැටලුවක්. ඒ තමයි වේදනානුපස්සනාව වඩන්නකොට සමස්ත ජීවිතය පිළිබඳ දැඩි කලකිරීමටපත් වීමට ඉඩ ඇති බව පේනවා. මන්දයත් වැඩිපුරම විඳින්නට සිදුවී ඇත්තේ දුක් වේදනා බැවිනි. මෙසේ වැටහෙන අයෙකුට සාමාන්‍ය ජීවිතයේ සතුටින් ජීවත් වීමට බාධා ඇතිවිය හැකිද කියලා අපෙන් විමසලා තියෙනවා ස්වාමීන් වහන්සේ. තේරුණා දන්නේ ප්‍රශ්නේ. <laughs> ඒ කියන්නේ දැන් මේ කියන්නේ දැන් අපි දැන් ඊයේ පෙරේදා දවස් ටිකේ අපි දේශනාව කරද්දී පැහැදිලි කළා හොඳටම අපි ඔය ලොකු සැප වේදනා විඳිනවා කියලා ගත්තාම අර මී අඹ ගෙඩියක් උදාහරණයට අරගෙන මී අඹ ගෙඩියක රසය විඳීම කියන සැප වේදනාව විඳින්න කියලා ගත්තොත් එහෙම ඒක හිතිච්ච වෙලාවෙ ඉඳන් විඳින්නේ දුක්. මට මීයඹ කන්න ඕනේ කියලා හිතච්ච වෙලාවෙ ඉඳන් තියෙන දුක්. ඊට පස්සේ මීයඹ හොයන්න යනකොට දුක්. මම ඉතින් හොඳට පැහැදිලි කරා ඔක්කොම ටික. ඊට පස්සේ මීයඹ ගේනකොට දුක්. මීයඹ නැති වෙනකොට දුක්. කපනකොට දුක්. හොදනකොට දුක්. කනකොට විතර මීයඹ එක කෑල්ලක් දිවට වැටෙනකොට සැප. ඊට පස්සේ ඒ කෑල්ල උගුරෙන් පල්ලහට ගිය ගමන් ආය දුකක් තියෙන එක ඊළඟ කෑල්ල ආය ඕන වෙන්නේ. නැත්නම් ඒක කෑල්ල දැම්මට පස්සේ හරියන්නේ බෑ. නේද? ඊට පස්සේ ඊළඟ කෑල්ල දානකොට ඔන්න සැපක් ආයෙක පල්ලහට යනකොට ආය දුකක්. එතකොට මේක හරියට විශ්ලේෂණය කරලා බැලුවොත් ඇනලයිස් කරලා බැලුවොත් අපි මොකක් හරි සිද්ධියකදී අපේ ජීවිතයේ මොකක් හරි සිද්ධියකදී වැඩියෙන් තියෙන්නේ මොනවද? දුක් වේදනා. පුංචි සැප වේදනාවක් ඊට පස්සේ ආය දුක් වේදනාවක් පුංචි සැප වේදනාවක් ආය දුක් වේදනාවක් ඉතින් දුක් වේදනා පේලියක් පොඩි සැප වේදනාවක් ඊට පස්සේ දුක් වේදනාවක් කොහොමයි මුළු ජීවිතේ ඔක්කොම සිද්ධ ටික. එතකොට අපි බොහෝ වෙහෙස මහන්සියලා පුංචි සැප වගේක් විඳිනවා. මේක හරියට දැන්නොත් කලකිරෙනවා තමයි. ආයෙ කිසි කතාවක් නැහැ කලකිරෙනවා. මොකද මෙලෝ වැඩක් නැහැ කියලා හිතෙනවා. හරිද? කිසිම වැඩක් නැහැ මේ මොකක්ද? ඍජුවම හරියටම බැලුවොත් එහෙම තරුණයෙකුට උනත් රාගාදී කෙලෙස් ධර්ම පිළිබඳ උනත් දැඩි කලකිරීමකටපත් වෙනවා. මොකක්ද මේ තේරුමක් නැති කාරණාව විඳින්න දුක් මේ මේක මර උගුලක් කියලා තේරෙනවා හොඳට. එතකොට ඒකෙන් සිද්ධ වෙන්නේ ධර්මානුකූල කලකිරීම කියනවා අද සමාජයේ පටලගෙන තියෙනවා. හුඟා කලාවට කලකිරීම කියන ඒ වගේ හිතන්නේ පැත්ත බලාගෙන අහක බලාගෙන මූලෙල්ලගෙන වැඩක් කරන්නේ නැතුව අන්න ඒකනේ අපේ කලකිරීම. ඒ කලකිරීම මොනවද ඔය ආදරයෙන් පෙරදුනහම නැත්තම් මොනවා හරි වෙන જાතියක් වුනහම බලාපොරොත්තු කඩවුනහම මේ එහෙම කලකිරීමක් නෑ. නිබ්බිදාව කියලා කියන්නේ ධර්මානුකූල කලකිරීම කියන්නේ සංස්කාරයන් කියලා කලකිරීම. ඒ කලකිරීම හැම වෙලෙම හිත යොමු කරවන්නේ විසඳුමකට. එතකොට එයා ජීවිතය අවබෝධ කරගෙන සාමාන්‍ය ජීවිතය ගෙවනවා. එයා මේ සාමාන්‍ය ජීවිතය විඳින සතුට පිළිබඳව එයාට එයා දන්නවා සතුට සතුටක් කියලා දන්නවා. නමුත් ඒක ඇලෙන්නේ නැහැ. සතුටේ ඇලෙන මිනිස්සුන්ට ඉන්න වෙන්නේ දුකේ. ඇයි? කොයි කාටද පුළුවන් මේ ලෝකේ සතුට විඳීම සඳහා එකතු කරගත්ත දේවල් රැකගන්න? නේද? ඒකින්ද වැඩි දෙනෙක් ඉන්නේ පශ්චාත්තාප සහිතව. ඇයි? අපි විඳ සැපේහි තණ්හාවේ ඇලෙනවා. මේක දැනගත්තාම වේදනාවන් පස්සේ වාසය කරන කෙනා දන්නවා මේ වේදනාව මට උනහැර තියන්න බෑ. මං කොච්චර සතුට වෙන දේවල් ගෙනලා උඩින් තිබ්බත් ඒක අපව පල්ලෙහාට ගලාගෙන යනවා. නේද? විපරිණාම දුක්ඛය. කියලා කියන කොච්චර ගෙනලා හරියට මේක නිකන් පල්ලෙහාට ගලාගෙන යන ගඟක මොකක් හරි පල්ලෙහාට ගලාගෙන යන වස්තුවක් මම මෙහෙම ටිකක් දුර පිනලා උඩින් තිබ්බා. එහෙන් තිබ්බට නෑ අල්ලම් වින්ද වෙනවා. චුට්ටක් අතහැරි ගම පල්ලෙහාට යනවා. එහෙම ආපස්සට එන ගතියක් තියෙන. දුකට මෙන ගතියක් මේක තියෙනවා. ඉතින් ඒක දැනගත්තා අවබෝධයෙන් ජීවත් වෙනවා. ඒ කලකිරීම කියලා කියන්නේ සංස්කාරයෙන් අත මෙදීම සඳහා සිද්ධ වෙන කලකිරීමක්. එහෙම නැතුව මේ ලෞකික ජීවිතේ බඳන මූණෙල්ලගෙන ඉන්න මේ කලකිරීමක් නෙවෙයි ඉතා කාර්යක්ෂමව වැඩ කරගන්න තමන්ගේ ජීවිතය වැඩ කරගන්න ගමන් සිහියෙන් ඉන්නවා ඒ විතරක් නෙවෙයි ඒත නැත්තා ජීවිතයේ පිළිබඳ තියෙන අවබෝධයෙන් හින්දා ඔය දිවිනසා ගැනීම මහා මේ විකාර තත්ත්වයටපත් වෙන මොකක්වත් වෙන්නේ නැහැ උපේක්ෂාවෙන් ජීවත් වෙන්න යන්න ජීවිත සාර්ථක කරගන්න ජීවිතය සාර්ථක කරගන්න මේක හේතුවක් වෙන්නේ අනිත් එකගේ ලෞකික ජීවිතය විතර නෙවෙයි අපි මොනවා කතා කරත් වැඩක් නැහැ මේ ජීවිතේ විතර සාර්ථක කරන්න ළමයෙකුට අපි කතා කරනවා නම් ඒක ලොකු නරක වැඩක් නේද ඒ මනුස්සයා මෙතනින් පස්සේ කඩියෙක් වුණා නේද? ඌරෙක් වුණොත්, නරියෙක් වුණොත් එහෙනම් අපි ආදරේ නම් කෙනෙකුට එයාගේ සසරම සුවපත් වෙන වැඩ පිළිවෙල සකස් කරලා දෙන්න. සමහර දෙමාපියෝ අත්‍තරම කියනවනම් කල්යාණ මිත්‍රයෝ නෙවෙයි. මිත්‍රයෝ බ්‍රහ්මයෝ තමයි දෙමාපියෝ. හැබැයි කල්යාණ මිත්‍රයෝ නෙවෙයි. ඒ මොකද එයාලා සසරට සසරට හේතු සකස් කරන්න ඇත්තට දැනුමක් නැහැ. ඒකෙන්ද ඇත්තට තියෙන දැඩි ආදරයෙන් හින්දා අලවාගෙන වාසය කරන්න උත්සාහ කරන ධර්මයේ පැත්තට යන අයට සමහර අය බාධාත් කරනවා. වේදනානුපස්සනාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම ජීවිතයේ පිළිබඳ සම්පූර්ණයෙන්ම කලකිරিলা කදාවැටීමකට ලක්වන්නට නොවේ. ඒ පිළිබඳ මන අවබෝධයෙන් යුක්තව ජීවිතය සාර්ථකව ගත කරන්නට මනා පිටිවහලක් ලැබෙන කාරණාවක් ලෙසයි අපේ ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කර දුන්නේ. ඇත්තම ස්වාමීන් වහන්සේ දැන් දැන් තරුණ ප්‍රජාව පවා මේ Facebook වැනි සමාජ ජාල ඔස්සේ මේ ධර්මයට පිළිබඳව සොයා බලනවා. එය අධ්‍යයනය කරන්න පිළිබඳව විශේෂයෙන්ම අපේ ස්වාමීන් වහන්සේගේ ඒ කල්යාණ මිත්‍ර සංගමය හා සම්බන්ධ වෙලා ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳවත් සිහිපත් කරන්නට ඕනේ. මොකද අපට මීළඟට යොමු වන ගැටලුවත් මේ Facebook ඔස්සේම අපේ ස්වාමින් වහන්සේට යොමු වූ ගැටලුවක් නිසා වෙන්නේ. ස්වාමින් වහන්සේ මේ ගැටලුව සඳහන් වන්නේ මෙන්න මේ ආකාරයට වේදනානුපස්සනාව වැඩිමෙන් චිත්ත සමාධියක් ඇතිවන්නේද කියලා විමසලා තියෙනවා. ඔව් දැන් ඉස්සලා අපි අනිත් පැත්ත ඔලි කියන්නේ චිත්ත සමාධියකින් වේදනානුපස්සනාව වඩන වගේම වේදනානුපස්සනාව වැඩිමින් චිත්ත සමාධියක් ඇතිවන්නේද කියලා. දැන් මම මේකට චුට්ටක් කාරණා සහිත උත්තරයක් දෙන්න ඕනේ. වේදනානුපස්සනාව වඩන කෙනෙකුට අපි ඇත්තටම ඒකේ ඇත්ත తත්වය පිළිබඳ මෙනෙහි කරන්න කියනවා. මෙනෙහි කරන්න කිව්වහම හිමීන් ඒකට දැන් සක්මන් භාවනාවේ දෙමින් වේදනානුපස්සීව වාසය කරන හැම වේදනාවක්ම අත්දැකීමින් ඉඳ කියනවා. ඒකට එයාට තේරෙනවා දැන් මගේ කකුල වැදිලා ගලක් කනුණා කියලා. ඊළඟට ඒ ගල උඩට පැන පැනලවත් අර අර වේදනාව එහා සමානව ගන්න පුළුවන්කම නැහැ. එතකොට කකුලේ ගලක් යනලා වේදනාවක් ඇති වෙන එක ඒක මං කරගත්ත වැඩ නෙවෙයි කියලා තේරෙනවා. ඊළඟට තේකක් අරගෙන බොනකොට තේරෙනවා රසය දැනෙනකොට රස දැනෙන්නේ රස දැනෙනකොට රසය දැනෙන්නේ කියලා. හුස්ම වගේ දේවල් ගැන අවධානය යොමු කරපුවාම තේරෙනවා හුස්ම කියන එකේ වේදනාව හැම වෙලෙම නැහැ. හැදෙන්නේ නැහැ. වේදනාව කියන එක හැදෙන්න නම් ස්පර්ශය සිද්ධ වෙන්න ඕනේ. ස්පර්ශය සිද්ධ වෙන්න නම් හිතේ තෙන්ට යෙදෙන්න ඕනේ. අපි ඔක පටන් ගනිද්දිම මේ වැඩසටහන විදිහ එක මතක් කරා පළවෙනි ගැස්ම තමයි පළවෙනි ෂොක් එක. පළවෙනි තිගැස්මක් ඇති වෙන කාරණාව තමයි ඒක. අපි හිතාගෙන ඉන්නවා අපේ හුස්ම දැනීම එක දිගට තියෙනවා කියලා. මං කියන මෙච්චරලා දැනුන්නේ නැහනේ. මෙච්චරලා දැනුන්නේ නැහනේ කිව්වහම කට්ටිය කියනවා ඔව් දැනුන්නේ නැහැ මෙච්චර තිබ්බා දැනුන්නේ නැහැ කියලා. හුස්මේ වේදනාව මෙච්චර වෙලා තිබ්බා දැන් අපි හිතාගෙන මේක එක දිගට මේ දැනීම තියෙනවා කියලා. නමුත් හැබැයි හරියට වේදනාවන් පස්සේ ඉන්න කෙනාට තේරෙනවා මගේ අවධානය වෙන කොහෙට හරි ගියාම හුස්මේ දැනීම නැහැ. හැදෙන්නෙම නැහැ. තියනවා දැනෙන්නේ නැහැ නෙවෙයි හැදෙන්නෙම නැහැ. එයා හොඳටම තේරුම් ගන්නවා මේක කැඩි කැඩි කැඩි කැඩි යන එකක් අපේ මේ අපේ ජීවිතේ අපි එක දිගට තියනවා කියලා හිතන මේ වේදනා සංතතිය හැම වෙලෙම තැන් තැන් වලින් හයෙන් තැන් එක තැනකට පැන පැන පැන පැන පැන පැන පැන පැන තියෙන එකක් මිසක් ආ මේක එක දිගට තියෙන එක කොතනකවත් එකම වේදනාවක්වත් එක දිගට නැත නමුත් අපේ අදහස තියෙන්නේ හැම වේදනාවක්ම තියෙනවා අපිට දැනෙන්නේ නැහැ වේදනාවක් තියෙනවා දැනෙන්නේ නැහැ කියනවා මං අහනවාද වේදනාවක් තියෙනවා නම් දැනෙන්නේ නැත්නම් දැනෙන්නේ නැති වේදනාවක් තියෙනවද කියන්නේ එතකොට ඔන්න වැඩේ තේරෙනවා මේ වගේ මේකේ තියෙන අර මූලිකවම කෙනෙක් වේදනානුපස්සනාව පටන් ගත්තොත් ඉස්සෙල්ලාම අමාරුයි තමයි හැබැයි මේ වගේ දේවල් එයාට තේරෙන්න තේරෙන්න තේරෙන්න ජීවිතය පිළිබඳව අර විසිරෙන කාමච්ඡන්ද ආදී ටික ටික ටික ටික අඩු වෙලා යනවා. එහෙම ටික ටික ටික ටික ටික ටික මේවා අඩු වෙලා යනකොට අඩු වෙලා යන හේතුව වෙන්නේ මේක කෙරෙහි සත්‍ය తත්වය තේරෙන හින්දා. ඇත්තටම කිසිම සමතයක් නැති කෙනෙක් හරි උපදේශක් අනුව සක්මන් භාවනාවේ යෙදෙමින් යාට බෑනේ ඉතින් දැන් ඉඳගෙන භාවනා කරන්න බෑනේ සක්මන් භාවනාවේ යෙදෙමින් වේදනානුපස්සීව ඉඳලා ඊට පස්සේ පර්යංකයක ඉඳගෙන පොඩි පොඩි මෙනෙහි කිරීම් ටිකක් ගුරුවරයාගෙන් අසාගෙන පොඩි පොඩි මෙනෙහි කිරීම් ටිකක් කරලා ආය සක්මන් කරමින් ආය මෙනෙහි කිරීම් කරමින් කටයුතු කරොත් එක්කෝ වේදනාවේ අනිත්‍ය ලක්ෂණය පසක් වෙලා නැත්නම් වේදනාවේ අනාත්ම ලක්ෂණය පසක් වෙලා එක්කෝ දුක් ලක්ෂණය පසක් වෙලා එයාට ඒ වගේ කාරණාවකින් එක්කෝ ඇතිවීම නැතිවීම කියන සමුදේවය කියන මට්ටමටපත් වෙලා එක්කෝ මේ කය එකක් වේදනාව එකක් කියලා ලොකු තිගැස්මක් ඇති වෙලා මේක දැන් මම උදාහරණයක් කිව්වේ දතක් දත් ත්‍රිදෙනවා දත් කා කියනවා කියනවා කියන එක ගන්න බෑ දත් කා කියනවා කියන එක වැරදි කතාවක්. ඇයි? අපේ දතක් සදීන් කා කියන වෙලාවක දතේ කිසිම කිසිම අංශුවක් දන්නවද කා කියනවා කියලා? දතේ අස්තියක් හෝ ස්නායුවක් හෝ මොකක් හරි දන්නවද කා කියනවා කියලා? නෑ දන්නේ නෑ. කියලා එහෙම තියෙනවා. නේද? නමුත් ගලවලා දැම්මම නැති වෙනවා. එහෙනම් දත කියන්නේ එකක්, තකියාම කියන්නේ වෙන එකක්. ඒකෝර මේවා දෙකට වෙන් වෙලා දැනුණොත් වේදනාවන් පස්සේ ඉන්න කෙනාට. එයාට අර ඇති වෙනවා ධර්ම ප්‍රබෝධයක් ඊළඟට එයාගේ ජීවිතේ ගැන යම් අවබෝධයක් ඒවත් එක්ක ඇත්තටම වෙන්නේ මේ විසිරෙන හිත එකපාරටම එකතෙන් වෙන්න ලොකු හේතුවක් වෙනවා. ඒකයි මම කලිනුත් කිව්වේ සමාධිය අත්‍යවශ්‍යයි කියලා ගන්න එපා කියලා. හරියට වේදනාන් පස්සනාවට කෙනෙකුට හරි උපදෙස් ටිකක් ලැබුණොත් එයාට පැහැදිලිවම පුළුවන්කම තියෙනවා මේ සමාධියක් නැති කෙනෙකුට සමාධියක් බවට එකපත් කරගන්න. හොඳයි සමහරස බොහොමත්ම පැහැදිලි අපට අද දවසේදී අපි වේදනානුපස්සනාව පිළිබඳව ඔබේ ගැටලුවට විසඳුම් ලබා දෙන්නට සජීවීව මෙලෙස බෞද්ධ රූපවාහිනියෙන් ඔබ හා සම්බන්ධ වන්නේ අප දැන් ප්‍රශ්න කිහිපයකටම විසඳුම් ලබා දුන්නා තවත් එක් ගැටලුවක් වෙතයි යොමු වන්නට දැන් බලාපොරොත්තු වෙන්නේ ස්වාමීන් වහන්සේ කෙටි පණිවිඩයක් මගින් තවත් ලැබුණු ගැටලුවක් තමයි මේ ගැටලුව. වේදනානුපස්සනාව වැඩිීමේදී විදර්ශනා අවබෝධයක් ඇතිවන්නේද කියලා විමසලා තියෙනවා. ඔව් අනිවාර්යයෙන් විදර්ශනා අවබෝධයක් ඇති වෙනවා. වේදනානුපස්සනාව විදර්ශනා අවබෝධයක් ඇති වෙන භාවනාවක්මයි. මොකද විදර්ශනා අවබෝධය ඇති වෙන්නේ පරමාර්ථ ධර්මයන් විදර්ශනා පරමාර්ථ ධර්මයන් ගවේෂණය කිරීමෙන්. දැන් අපි වෙනත් වෙනත් ආකාරයක චිත්ත ඒකාගතාවයක් වගේ එකක් හදනකොට වගේ නෙවෙයි කය ගැන වුණත් අපි දන්නවා කයේ පරමාර්ථ තත්ත්ව රූප தත්ත්වයට එන්න නම් ඒක අර කෙස්ලොම් නියදා සම්මස්නහරයට රැට මිදුළු වශයෙන් ඉස්සලම මෙහි කරන්නේ. ආනාපාන සතියත් එහෙමයි ආනාපාන සතිය චිත්ත යොමු කරගෙන ඒක නාම රූප පරිච්ඡේද දක්වා යන්න ඕනේ. නමුත් වේදනානුපස්සනාව කියන්නේ එහෙම නෙමෙයි මේ පටන් ගන්නෙම පරමාර්ථ ධර්ම වේදනාව කියන්නේ චෛතසික ධර්මයක්. ඒ චෛතසිකය තමයි ඍජුවම අපි ස්පර්ශ කිරීම කරන්නේ. මේක වර්ධනය වෙනකොට වේදනාවේ ඇතිවීම නැතිවීම දක්වා එනකොට ඒක අනිවාර්යයෙන්ම විදර්ශනා මට්ටමට වටිනවා වේදනාව පස්සනාව කියන්නේ පැහැදිලිවම විදර්ශනාව කරන භාවනාව. අනිවාර්යයෙන්ම එහෙමයි. හොඳයි. අද අපි දැන් වැඩසටහන අඩ හෝරාවක් පමණ ඔබ වෙත ගෙනාව මේ මෙතුවක් මේ කාල සීමාව තුළදී අපි අපි ස්වාමීන් වහන්සේගෙන් දැන කියාගත්තේ අපට යොමු වුණු මේ සතියට අදාළ මාතෘකාව වේදනානුපස්සනාව පිළිබඳව අපට යොමු වුණු ගැටලු වලට විසඳුම් කිහිපයක්. නමුත් සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේට මේ ලිපි ලැබෙනකොට නැත්නම් මේ ගැටළු යොමු වන විට ඒ සතියට අදාළ මාතෘකාව පමණක් නෙවෙයි යම් යම් වෙනත් බොහෝ දහම් කරුණු පිළිබඳවත් ගැටළු යොමු වෙනවා. ඉතින් පොදුවේ ඒ ගැටළු කිහිපයකටත් විසඳුම් ලබා දෙන්න අපි අදහස් කළා ස්වාමීන් වහන්සේ අදහස් කළා යනුව එවැනි ගැටළු කිහිපයක් වෙත යොමු වන්නටයි දැන් මේ බලාපොරොත්තු වෙන්නේ. ගැටලුවක් යොමු කරනවා අංගොඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රතිවේක්ෂා ආදේශනා මාලාව ශ්‍රවණය කරන්නියක් විසින් මේ ගැටලු මම මේ ආකාරයෙන්ම ඉදිරිපත් කරන්නම්. මාහට ගුරුවරයෙකුගෙන් ලැබුණේ මාතෘකා කිහිපයක කමඨහන් පමණයි. මම යම් මානසික වර්ධනයකට පත්ව ඇති බව තේරුම් ගත හැකියි. නමුත් හදිසියෙම මම දැඩි ලෙස රෝගාතුර වෙනවා. රුධිර පීඩනය 170ට පමණ වැඩි වෙනවා. මේ මනෝවිද්‍යාත්මක ගැටලුවක් ලෙස සමහර අය පවසනවාලු ඇයට පාන්දර 4ට අලුයම 4ට නැගිටලා භාවනා කරන දෙයක් නොමැති විට සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට පින්දී පිහිටක් ප්‍රාර්ථනා කරනවා. නමුත් එතුමියට වෙනසක් සිද්ධ වෙලා නැහැ. ඒ පිළිබඳව ස්වාමින් වහන්සේගෙන් උපදේශක් ප්‍රාර්ථනා කරනවා එතුමිය. ඔව් මම හිතන්නේ ප්‍රායෝගික තත්වයක් මේ මේ මේක දීර්ඝ වශයෙන් කරුණ සඳහන් කරපු කාරණාවක් මෙතනදී මේ සඳහන් කරනවා මාත්‍රිකා කීපයක භාවනා කමතහන් විතරයි ලැබුණේ කියලා. ඉතින් අපි ඇත්තටම අපිට මොන හරි දෙයක් ලබා දෙන ගුරුවරුන්ට බොහොම ගෞරව කරන්න ඕනේ. හරිද? මගේ ළඟට ඇවිල්ලා සමහර අය සමහර දවස්වලට කියනවා අද තමයි අපි යමක් දැනගත්තේ. මම බනිනවා එතකොට. හරිද? බනිනවා කියන්නේ මම දොස් කියනවා. එහෙම කියන්න එපා. අදනේ අපිට මොන හරි තේරුනේ. මම දන්නවා අදනේ අපිට මොකක් හරි තේරුනේ කියන අය තව කොහරි තැනකට ගිහලා මොකද කියන්නේ? අද තමයි අපිට ඔක්කොම තේරුනේ කියලා කියනවා. එහෙනම් ඒක නෙවෙයි වෙන්න ඕනේ. අපි හැම ගුරුවරයෙකුටම ගෞරව කරන්න. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියලා දුන්නේ අපේ විහාරස්ථානයේ පන්සලේ හාමුදුරුවෝ. ඕක සංසාරගතව කොච්චර දුර්ලභ කාරණාවක්ද? හරිද? ඒක ගැන අපි කොච්චර ගෞරව කරන්න ඕනද? ඒකද මේ අනුන්ට නිඳා කරන එක ගුරුවරුන්ට තමන් යමක් ඉගෙන ගත්ත එක්කෙනෙකුටවත් නිඳා කරන්න හොඳ නැහැ. සමහර අයට කාලයක් යනකොට සමහර ගුරුවරු විකාර කරන්න පටන් ගන්නවා. විකෘති ධර්ම දේශනා කරන්න පටන් ගන්නවා. ඇත්තම එතකොට ඒවා දිහාත් බලන්න උන අනුකම්පාවෙන් මට යමක් ඉගන්වන්න කියලා. හැබැයි මම එකක් කියනවා. ඒ ඔක්කොම කරන අතරේ ගුරු ගෞරවයේ හින්දා Tamanට දුන්න කමටහන විතර කියලා වෙන්න එපා. දැන් මම මොන හරි දෙයක් කියලා දීලා තියෙනවා නම් මම හැමදාම මගේ ළඟට එන අයට කියන්නේ මේ ටික අරගෙන මේ ටිකෙන් යම් ප්‍රයෝජනයක් අරගෙන මට තියෙන ගෞරවය හින්දා වෙන කාරණේ ළඟට යන්න නැතුව ඉන්න එපා. ඒක මට තියෙන ගෞරවය නෙවෙයි. ඒකින්ද එක තැනකට කොටු වෙන්නේ නැතුව තමන්ගෙන් ගුරුවරයෙකුට ගෞරව කරමින් තවත් දේවල් ඉගෙන ගන්න ඕනේ. මොකද මේක ගුරුවරයාගේ ධර්මය නෙවෙයි. අපි මේ සංකල්පය අතහරින්න. අද වෙලා තියෙන එක එක ගුරුවරු එක එක කට්ටිය අල්ලගෙන. එක ගුරුවරයෙක් අල්ලගත්තොත් දැන් මගේ ළඟට එන අයත් සමහරලාට උත්සාහ කරනවා මගේ ළඟම ඉන්න අපි කාශ්‍යප හාමුදුරන්ගේ කට්ටිය. මම කියන්නේ හැම වෙලේම කියන්නේ මම දැනුත් කියන්නේ ප්‍රත්‍යවේක්ෂා තියා මොනවා තිබ්බත් කරන් දෙයක් නැහැ. මගේ කට්ටිය නම් කවුරුවත් නැහැ. එහෙම එපා. ඒක වැරද්දක්. ඒක බුදුහාමුදුරේ එපා කියලා තියෙන දෙයක්. ඒකට පොළඹවන්නත් හොඳ නෑ දායකත්වම්. මේ ගැටලුවේදී තියෙනවා අන්න ඒ වගේ ප්‍රශ්නයක්. ඉතින් ඒක ඉස්සෙල්ලාම හිතෙන් අතාරින්න කියලා මම එතුමිට කියනවා. තමන්ගේ ගුරුවරයාගෙන් ලබාගත් දෙයට ගෞරව කරන්න වෙනත් දේවල් හොයන්න. දැන් පාන්දර නැගිටලා ඉන්නකොට භාවනා කරන්න දෙයක් නැහැ කියලා කියනවා මේ. දෙයනේ භාවනා කරන්න දෙයක් නැත්තේ. නේද? එහෙනම් තවත් කමටහන් වලට යන්න හිත නිදහස් නැහැ වගේ කියලා මට හිතුණා. මේ කාරණාවත් එක්ක. ඊළඟට තමයි මේ භාවනාවකදී රෝගී තත්ත්වයන් කියන ඒවා. භාවනා කරන්න යන කට්ටියට කවදාකවත් රෝගී තත්ත්වයක් නැති වෙන්නේ නෑ. රෝග තියෙන සමහර අයට භාවනාවේදී රෝග අඩු වෙන්න තියෙන ඉඩ කඩ තියෙනවා ඔක්කොටම අඩු වෙන්නේ නෑ. මොකද තමන්ගේ කර්මානුරූපව හැදිච්ච රෝග තියෙනවා නම් අන්න ඒවට පොඩි තල්ලුවක් හම්බ වෙන හැබැයි භාවනාව සාර්ථක වුණොත්. ඒකත් ඔක්කොම නෙවෙයි. ඊළඟට රෝගය ඇති වෙන්න හේතුව භාවනාව නෙවෙයි. ඒකල් භාවනාව වර්ධනය කරන කාලය ඇතුළත වෙන කර්මානුරූප කාරණාවක් නිසා රෝගයක් ඇති වුණොත් සමහරට මානසික රෝගයක් ඇති වුණා. සමහර අය හිතනවා මේක මේ භාවනාව හින්දා මට සිද්ධ වෙන දෙයක් කියලා. ඒක කවදාකවත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. භාවනාව රෝගයකට හේතුවක් වෙන්නේ නැහැ. ඒකට ඒකත් අතාරින්න ඕනේ. ඒ අදහසක් තියෙනවා ඒක අතාරින්න ඕනේ. ඊළඟට මේක මනෝව්‍යාධියක්ද කියලා කියන්නේ මනෝව්‍යාධියට නිවැරදි භාවනා ක්‍රමයක් භාවිත කරොත් ඕනම මනෝව්‍යාධියක් අයින් වෙනවා. හරිද? ඕනම මනෝව්‍යාධියක් අයින් වෙනවා නිවැරදි භාවනා ක්‍රමයක් භාවිත කරලා. දැන් ඔය ප්‍රෙෂර් එක කියන එකත් එහෙමයි. අපේ රුධිර පීඩනය කියන්නේ හෘද ස්පන්දනය වැඩි වෙනවා නේද? කෙලස් වැඩි වෙනකොට. නේද? එතකොට ඔය අධික රුධිර පීඩනය ඇති වෙන්නේ කෙලස් වැඩි වෙනාමද? නෑ. නේද? කායික වෙනස්කම් ඇති වෙන කාරණා කීපයක් තියෙනවා. එකක් චිත්ත, එකක් කර්මය. නේද? අපි අපි චිත්තයත් හේතු වෙනවා වගේම කර්මයත් හේතු වෙනවා. ඒකින්ද මේවා ඕවට එකපාරටම පටල ගන්න එපා. අවසාන කාරණාව තමයි මේ සම්මියද්දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාට පහන් කියලා නැත්නම් ආරාධනා කරලා පිහිට ඉල්ලනවා කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයට හිත යොමු කරපුවම මේක හරියටම හරි. මහා පරිණිරවාණ සූත්‍රය අරන් බලන්න මම කියන දේ විශ්වාස නැත්තම් තියනවා. තමන් තමන් සරණ කොට ගන්න ධර්මයේ සරණ කොට ගන්න කියලා. හරිද? තමන් තමන් සරණ කොට ගන්න ධර්මයේ සරණ කොට ගන්න කියලා. එතන බුදුන් සරණ කොට දහම් සංගුණ සරණ කොට කියන වචන දෙකත් අතහැරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඇයි ඒ? බුදුහාමුදුරුවන්ට මහා සංඝරත්නයට තමන්ට පිට වෙන්න පුළුවන් සීමාවයි තියෙන්නේ. කියන්න විතරයි පුළුවන්. මාර්ගය පෙන්වන්න විතරයි පුළුවන්. ඉතින් ටික කරන්න ඕන කවුද? තමන් කරන්න ඕනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කරේ තමන් තමන් සරණ කොට ගන්න ධර්මය සරණ කොට ගන්න කියලා. මම භාවනා කරන කාලෙදි මට මගේ සමහර ගුරුවරු හුඟක් වෙලාවට දේවානුස්සතියකට දේවානුපස් දේවාන් දේවානුස්සති භාවනාවල වලට යදලා දෙවියන්ගෙන් පිළිහිටෙන්න කියලා ගොඩ වතාවල් මතක් කරලා තිනවා. මම ඒ හැම වෙලාවකම මොකක් හරි පෙර තිබ්බ සංසාර පුරුද්දක් හින්දා වෙන්න ඇති. මට මෙන්න මෙහෙම දැනුණා. දෙවි කෙනෙක් කියන්නේ පෘථග්ජන කෙනෙක් සම්මියදෘෂ්ටික වුණා. නේද? සම්මියදෘෂ්ටික කියලා වෙනස් වෙන්න බැයිද උන්නා? මං යන්නේ කාගේ හරි පිටින් තල්ලුවකින් කියලා හිතන්නකෝ. කවුරු හරි මාව තල්ලු කරන් යනවා. ඒතකොට මාත් ඉතින් බොහොම හොඳට යනවා. හැබැයි එයාට මොන හරි කාරණාවකට මාව අතහැරියොත් මං දබාවන් ගාලා බිම වැටෙනවා. ඒකද හැම භාවනා කරනකොටම මං කියන්නේ තමන්ගේ ශක්තිය උරගා බලන්න. හරිද? කාගෙන්වත් ඇයි පිටිට ඉල්ලන්නේ? තෙරුවන් සරණ තියෙනවා නම් නේ තෙරුවන් පිහිට තියෙනවා නම් ඒ ඒ බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම රත්නයෙන් මහා සංඝ රත්නයෙන් පිහිට ආරක්ෂාව ලබා ගන්න විදිහ කියන්නේ ධර්ම අවබෝධ කර ගැනීම. න ะ සියලු දේ හිතෙන් අතහැරලා දාලා කාගෙන්වත් පිහිටක් ඉල්ලන්න යන්න එපා. භාවනාවේ යෙදෙමින් මම මගේ ශක්තියෙන් මේ කටයුතු කරනවා කියලා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. හරි හැමෝම එහෙමයි. ඔය දෙවියන්ගේ පිටිපස්සේ යා යුතු නැහැ. දෙවියන්ගේ පිටිපස්සේ භාවනා කරන අය හරියට යන එළියක් පෙවුන අය, අරහෙන් පැන්න අය, මෙහෙන් පැන්න අය, දේවදා එළියක් ගියාය. පහන් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔය වගේ මේ බය ඇත්තටම තියෙන බය. ඒකට මම නිඳා කරන්න එකයි. හැබැයි දෙවියන් පින් දෙන්න. හොඳට භාවනා කරලා කිසි බලාපොරොත්තුවක් නැතුව දෙවියන් පින් දෙන්න ඉතිරි ටික කියලා බලාගන්න. නේද? අවශ්‍ය කරන ටික. ඉතින් ඒකෙන්ද මොකද බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක් ආරක්ෂා කරනවා වගේ ආරක්ෂා කරනවා කියලා බොහෝ පින් දැස් කරගත්ත අය. ඒකෙන්ද මේ සියලු දේ හිතෙන් අතහැරලා දාලා, තටු ගහලා නැගිට්ටා වගේ මේ ඔක්කොම අයින් කරලා දාලා අලුතෙන් පටන් ගන්න කියලා මම කියන්නේ ඒ වගේ තත්ත්වයකට පත් වෙලා තියෙන අය ධර්මය සහ මම නේද මගේ ජීවිතය ධර්මය තුලින් විතරක් පෝෂණය කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය පෙරට කොටගෙන ධර්මය තමයි ප්‍රධාන කරගන්නේ කියලා කටයුතු කරගෙන යන්න ධර්මානුකූල ජීවිතයකට එන්න වෙන කිසි දෙයකට යන්න එපා එතකොට ප්‍රශ්න ඔක්කොම විසඳගන්න පුළුවන් හොඳයි එතුමියට මනා මාර්ගෝපදේශනයක් ලැබෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා ස්වාමින්වහන්සේ මේ ධර්මානුකූල කරුණට අමතරව තවත් කාරණාවක් සිහිපත් කළා මේ තමාට යම් කිසිවක් කියා පහදා දුන් කිසිදු ගුරුවරයෙකු ප්‍රතික්ෂේප කරන්නට එපා කියලා ඉතාමත් වටිනා අදහසක් මොකද අද අප මේ සිටින දැනට පැමිණෙන්නට අපට වචනයක් හරි ඉගන්නපු ගුරුවරයෙක් හේතුලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ නිසා අපි ඒ පිළිබඳව සිහිපත් කරන්න අවශ්‍යයි. ඒ වගේම මට සිහිපත් වෙනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අදහස් දක්වන අතරතුරේ අපේ බුදු පියාණන් වහන්සේ උද්දකරාම් පුත් ආලාර කාලාම යනි ගුරුවරුන් ගාවට ගිහිල්ලා ඔවුන් ළඟ සමාන් වහන්සේ බලාපොරොත්තු වන ඒ මාර්ගය ඔවුන්ගෙන් නොලැබුණත් ඔවුන්ගෙන් ගත යුතු දේ ලබාගෙන අවසානයේදී ස්වාමීන් වහන්සේ සඳහන් කළා කිසියෙක් මත යැපෙන්නේ නැතුව තමාම උත්සාහයෙන් මේ කාරණාවන් කරා එළඹෙන්න කියලා. ඉතින් උන්වහන්සේ ඒ ගුරුවරුන්ගෙන් ලබාගත යුතු දේ ලබාගෙන තමන් වහන්සේගෙන්ම ධෛර්යයෙන් මේ ලෞතර සම්මා සම්බුදු භාවයට පත් වුණා. ඉතින් ඒ ආකාරයට ඒ ගුරුවරුන්ගෙන් ලබාගත යුතු දේ ලබාගෙන ඔවුන්ටත් ගෞරවය ලබා දෙමින් තමාගේ උත්සාහය මත ගොඩනැගෙන හැටියටයි ස්වාමීන් වහන්සේ අපට සිහිපත් කරන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මේ තවත් ගැටලුවක් වෙත යොමු වන්න මේ සෝදානම් වෙන්නේ විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ අද දවසේදී මේ වැඩසටහන දායකත්වය ලබා දෙන නිමාතර දෙයන්දර ප්‍රදේශයේ පදිංචි ඒ සදැහැති පිරිස ප්‍රත්‍යක්ෂ දේශනා මාලාව නිරන්තරයෙන් නරඹන පිරිස ඒ ඔබට පැහැදිලි වේවි මේ ඊළඟට මම අහන්න යන ප්‍රශ්නේ මොකද මේ ප්‍රශ්නය අද දවසේදී ස්වාමින්වහන්සේ අතරපත් කළේ මේ දායක පිරිස මේ දෙහත් කට්ටිය පිළිගන්නලා ස්වාමින්වහන්සේට ආරාධනා කරපු මහත්මයම තමයි අද දවසේ මේ ගැටලුව ස්වාමින්වහන්සේට යොමු කරන්නේ මේ ගැටලුව අද දවසේ මේ සතිය පුරාවට සාකච්ඡා කරන වේදනානුපස්සනාව පිළිබඳවමයි යොමුව තිබෙන්නේ. ඉතින් අපි ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කටයුතු කරා. මේ ප්‍රශ්නය එතුමා යොමු කරන්න මෙන්න මේ ආකාරයට ස්වාමීන් වහන්සේ. අපේ සිතට රාගය, ద్వේෂය හෝ මෝහය ඇතිවන සිද්ධියකදී අවිධිමත් සිතින් අවදිමත් සිතින් යුතුව අසුබය, මෛත්‍රිය, ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම වේදනානුපස්සනාව ආදී වැඩිම මගින් සිත තුළ ආශාවක් තරහාවක් හෝ එම වස්තුව මගේ කර ගැනීමක් ආදිය නොසිතේ නම් එහිදී සිදුවී ඇත්තේ සප්තබොජ්ජංග ධර්ම වැඩිවීමක්ද එහිදී ඇතිවන්නේ ක්‍රියාසිතක්ද කියලා විමසනවා ස්වාමීන් වහන්සේ. ඔව්. අතරම රාග දේශ මොහ වලට අදාළ පරිසරය සකස් වෙනකොට ගිනි ගන්නවා වගේ දැනනකොට අපේ සිතෙන්ම අපේ සිතෙන්ම ඒවා පිළිබඳව නිවැරදි අදහසක් ඇති වෙලා ඒවා මගේ කරගන්නේ නැති තත්වයක් ඒවා පිළිබඳ උපේක්ෂාවක් ඒවා පිළිබඳ නිවැරදි තත්වයක් ඇතිවීම සිහිය ඉදීමක් ඒක සිහිය ඉදීම ප්‍රාථමික අවස්ථාව සිහිය ඉදීම. ඒ සිහිය ඉදීම කියන්නේ එතකොට ඊළඟට එයාට එතන ඒක ඇත්තට මේක සම්මා සතියට වැටෙනවා. ඊළඟට මේ සිහිය ඉදුණාට පස්සේ මෙන්න මට අනවශ්‍ය දෙයක් ඇති වුණා. මෙන්න මට අනවශ්‍ය දෙයක් ඇති වුණා කියලා සිහිය ඉදුණාම ඒක අයින් කර ගැනීම සඳහා යම් වීර්යයක් උපදිනවා. ඒ වෙනදා වගේ ඒකට යන්න දෙන්නේ නැහැ. විතර්ක පහල කරමින් විතර්ක පහල කරමින් හිත යන්න දෙන්නේ නැහැ. අන්න ඒක සම්මා වායාමයට වෙනවා. හරි. එතකොට ඒ වගේ මේක තුල අපිට අවශ්‍ය කරන බොහෝ අංග වර්ධනය වෙනවා. ඇත්තටම කියනවනම් සම්මා වායාම සම්මා සති වගේම තමයි එතන සති සම්බොජ්ජංගයයි. සති සම්බොජ්ජංගයට අදාළ පූර්වගාමිනී දේවල්. ඊළඟට මේක කුසලයක් අකුසලයක් කියලා දැනගන්න ධම්මවිජය සම්බොජ්ජංගේ නැත්තම් ප්‍රඥාවේ අවබෝධයේ අවශ්‍යතාවයක් එනවා. ඊළඟට මේක යටපත් කරගන්න ඊර්ය සම්බොජ්ජංගේ ඕන වෙනවා. මේවා යටපත් කරගන්නකොට අපිට ඇති වෙන ප්‍රීතිය පස්සද්ධිය මේ හැම එකම ඒකත් එක්ක ඇති වෙන උපේක්ෂාව මේකට බොජ්ජංග වල සම්බන්ධයෙන් වෙලා තියෙනවා. හැබැයි බොජ්ජංග ටික පරිපූර්ණ වෙන්නේ මාර්ගසිතේදී. ඒකට බොජ්ජංග වැඩෙනවා කියලා කියන්නේ මාර්ගසිතේදී. ඒ මාර්ගසිතේදී වැඩෙන බොජ්ජංග ඵලසිතේදී පරිපූර්ණයි. ඒතර බෝධිඅංග කියලා ගත්තාම මාර්ගසිතේදී වැඩෙන බෝධිඅංග ඵලසිතේදී බෝධිඅංග කියලා බෝධියට අවශ්‍ය කරන අවබෝධයට අවශ්‍ය කරන අංග. එතකොට මේ අංග ටික වර්ධනය වෙන්නේ මේ අංග ටික එකතු වෙලා ඒක ඵලසිතක් දක්වා වර්ධනය වෙන්නේ මාර්ග අවස්ථාවේ චිත්තක්ෂණයකදී. ඊට මෙහා හැබැයි බොජ්ජංග ධර්ම වලට పూర్ව పూర్ව ඇති වෙන අවශ්‍ය චෛතසිකයන්ගේ වර්ධනස. ඒ කියන්නේ එකපාරටම වර්ධනය වෙන්නේ නැහැ නේද? මොන හරි දෙයක් උපරිමය දක්වා යන්න ක්‍රමානුකූල වර්ධනයක් වෙන්න ඕන. ඒකට ඒ හරියත් අපිට ගන්න පුළුවන් ලෞකිකත්වය තුල තියෙන පුණ්‍යභාගීය උපදීපාක සහිතව තියෙන බෝධිඅංගවලම වර්ධනයක් තමයි. හැබැයි මේ බෝධිඅංග මාර්ගාංග දක්වා වර්ධනය වෙනවා තමයි නියම බෝධිඅංගේ බවට පත් වෙන්නේ. ඉතින් මේ අවස්ථාව ගත්තොත් ඒකට අපිට කියන්න පුළුවන්කම තියෙන සාමාන්‍ය ජීවිතයේදී මම ඒක ඇත්තටම කියනවා නම් අව එතනින් පස්සෙත් ඵලසිතකට ආවට පස්සෙත් ඒ ආකාරයෙන්ම නියම තත්යකට ඇති වෙනවා. නමුත් මෙතනදී ඇති වෙන තත්යයට අපිට කියන්න පුළුවන් නිවැරදි සිහිය ඉදීමක් කියලා. ඒ ඉපදෙන සිහිය මොකද කරන්න ඕනේ? අකණ්ඩව පවත්වාගෙන යන්න ඕනේ. ඒ සිහිය පවත්වා ගන්න එක මොහොතක් හරි බැරි වුණොත් කෙලස් ධර්මයකට අපිට සිං ගන්න පුළුවන්කම තියෙනවා අපේ සිතට. එහෙනම් ඒක ඒ සිහිය ඒ සිහිය පවත්වාගෙන යන කියන සතිපට්ඨානය කියලා. හැම නිමේෂයකම කිසිම කෙලෙස් ධර්මයකට සිතට ඇතුළට එන්න දෙන්නේ නැති වෙන්න මේක පවත්වාගෙන ආයතෝ තියෙනවා. ඒකට අපිට කියන්න පුළුවන් සතිය සිහි සතිපට්ඨානය කියලා. එහෙමයි. ධර්මය අන්‍යයන්ට බෙදා දෙනවා හා සමානවම තමන්ට මතුවන ගැටලුවටත් ස්වාමින්වහන්සේ ඉදිරියේ ඉඳගෙනම විසඳුම් ලබා ගන්නට එතුමන්ට හැකියාව ලැබුණා. ඉතින් අපි ආගය කරන්න ඕනේ එතුමන් අද දවසේදී මේ ගැටලුව ස්වාමීන් වහන්සේට යොමු කරලා ඒට විසඳුම් ලබා ගන්න කටයුතු කිරීම පිළිබඳව. ස්වාමීන් වහන්සේ මොරටුව ප්‍රදේශයේ වාසය කරන මවක් අපෙන් අපිට ලිපියක් එවා තිබෙනවා. මේ ලිපිය සඳහන් වන්නේ මෙන්න මේ ආකාරයට ලිපියේ තියෙන මේ ගැටලුකාරී කොටස මා ඉදිරිපත් කරන්නම් ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ දේශනා කළ පැවරුම් 26 මම නැවත නැවත සමන් දෙමින් එහි ප්‍රායෝගිකව යෙදීමට උත්සාහ කරමි. පැයක පමණ වේලාවක් භාවනා කිරීමට සිතා තැන්පත් වූ විට මගේ සිත විසිර යාමට පටන් ගනී. ප්‍රහාන සංඥාවට වඩා අනිත්‍ය සංඥාව හොඳයයිද ඊට වඩා ආදීනව සංඥා හොඳයයිද ආදි වශයෙන් කියන්නේ තුමියගේ සිත ප්‍රහාන සංඥාවට වඩා ආදීනව සංඥා හොඳයි ආදීන සංඥාවට අනිත්‍ය සංඥා හොඳයි මේ යන ආදි වශයෙන් සිත විසිර යනවා කියලා තුමිය කියනවා අද වේදනානුපස්සනාවට සවන් දීමෙන් පසු මට වඩාත්ම සුදුසු වන්නේ වේදනානුපස්සනාව වැඩිමේ අශිකා එහි සිත එකඟ කර ගැනීමට උත්සාහ දරුවද මීට පළමුව මීට පළමුව කරපු අනිත්‍ය සංඥාව ඒ වගේම ආදීන සංඥා පිළිබඳව වැනි මාතෘකාවලට සිත යොමු වෙනවලු. ඉතින් ඒ නිසා සිත එකඟ කරගන්නේ කොහොමද කියලා ස්වාමීන් වහන්සේ විමසලා තියෙනවා. බොහොම ප්‍රායෝගික ප්‍රශ්නයක් ඕන කෙනෙකුට ඇති වෙන ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාව තියෙන වැඩි දෙනෙකුට ඇති වෙන ප්‍රශ්නයක් ඕක. ඒ කියන්නේ අපි අපි ඉන්නේ ගැටලුවක අසිත මහත්තයා ගැටලුවක කියලා කියන්නේ ගැලවෙන්න බැරි ප්‍රශ්නයක ඉන්නේ. හැමලෙම සසරට ඇදිලා යන පීඩිත සිතුවිලි ඇති වෙන ප්‍රශ්නයක ඉන්නකොට ධර්මයෙන් විසඳුම ලැබෙනකොට දැන් ওই වගේම දේවල් අපිට සිද්ධ වෙලා තියෙනවා. දැන් ප්‍රහාණ සංඥාව ගැන මම ඉස්සෙල්ලාම කමඨහන ගත්ත දවසේ මට මේ ලෝකේ අමතකුණා සම්පූර්ණයෙන්ම. ලෝකේ අමතකුණා කියන්නේ මේ ගුරුවරයාගෙන් ඒ කමඨහන දැනගත්ත දවසේ ලෝකේ ගැන ඉතින් ඇත්තටම මුකුත් ඕනේ නැහැ කියලා හිතනවා මේක ඇති මේක නිකන් අර මේ බඩගින්නින්න කෙනෙකුට ඒ කියන්නේ වත් උළු මිටක්වත් නැතුව ඉන්න කෙනෙකුට රාජභෝජනයක් ලැබුණා වගේ. ඉතින් ඒකෙන් උද්දාමයට පත් වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ උද්දාමය තමයි මේකට හේතුව. හරි අපි ධර්මයෙන් අර විසඳුම හම් වෙනකොට ඒ විසඳුමෙන් උද්දාමයට පත් වීමක් තියෙනවා. ඒකින් දා ඒක පොඩ්ඩක් හිතලා නෑ මම එකක් හරියට කරන්න ඕනේ කියලා සිහියෙන් හිතපුවාම ඒක අලු කරගන්න පුළුවන්. දැන් ඒක ඒක හොඳට පැහැදිලි. දැන් එක එක ඒවාට එක එක ඒවාට හිත යමින් තිබ්බලු. අන්තිමට දැන් වේදනාවන ප්‍රශ්නාව හැමෝටම මේක තමයි හරියටම හරියන්නේ. ඒකයි ප්‍රශ්නෙට විසඳුම තියෙන හින්දා ඒක වෙන්නේ. අපිට තියෙන ප්‍රශ්නේ ඒකින්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් හින්දායි මේක වෙන්නේ. මේක ඉතා සාමාන්‍ය ප්‍රායෝගික තත්ත්වයක්. ඒකෙදි උපේක්ෂාවේ හිත තියාගෙන හරි මම එකක් ඉස්සලා කරලා ඉන්නවා නේද? මේක කරලා ඉන්නවා මේක කරලා ඉන්නවා කියලා ඒකට කියන්නේ ධර්ම විතර්ක පහළ වෙනවා කියලා. කාමචන්ද ආදී අයින් වෙනකොට ධර්ම විතර්ක වල පහළ වීමක් තියෙනවා. ඒක තමයි ඔකට හේතුව. ඉතින් උපේක්ෂාවෙන් හිත වර්ධනය කරගෙන කොහොම හරි කරලා හිත එකඟ කරගන්න උත්සාහ කරන්න ඕනේ කර්මනකට. ඒ කියන්නේ එකක් කරලා ඉන්නවා මම මේ කරලා ඉන්නවා කියලා හිතපුවාම ඒක අයින් කරගෙන කරන්න පුළුවන්. එහෙමයි. කාල වේලාව ඉක්ම යන නිසා තව ගැටලු කිහිපයකට අවධානය යොමු කරන්න තියෙන නිසා අපිට කෙටියෙන් විසඳුම් ලබා දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. අපි හිතනවා එතුමියට ඒ විසඳුම ලැබෙන්නට ඇති කියලා. ස්වාමීන් වහන්සේ බලංගොඩ ප්‍රදේශයේ ශ්‍රාවිකාවක් මවක් අපිට තවත් ගැටලු දෙකක් යොමු කරලා තියෙනවා දීර්ඝ ලිපිය. මා ඒ ලිපියේ ගැටලු දෙක ඉදිරිපත් කරන්නම් ඔබ වහන්සේට. පළමු ගැටලුව තමයි ඔබ වහන්සේ දේශනා කරන ලද අනාත්ම සංඥා භාවනාව, ආදීවන සංඥා භාවනාව ආදී භාවනා ගැන අවබෝධ වුණත් අප මෙතෙක් කල ඒ භාවනා පුරුදු කර නැත. මෛත්‍රී භාවනාව ආදී භාවනා පාඩම් නිසා ඒවා භාවනා කළ හැක. එහෙත් ආදීනව සංඥා භාවනාව ආදී භාවනා වාක්‍ය වශයෙන් මතක තබාගෙන භාවනා කළ නොහැක. ඒ නිසා ඔබ වහන්සේ අප ගැන අනුකම්පාවෙන් එම භාවනා ගැන මතකයෙන් කිය හැකි අදාළ වාක්‍ය ටිකක් දේශනා කරන විදිහට ඉල්ලලා තියෙනවා. භාවනා වාක්‍ය තමයි ඉල්ලන්නේ. හරිද? දැන් භාවනා වාක්‍ය හොඳයි. භාවනා වාක්‍ය ගන්නව නම් ගන්න ඕනේ. දැන් රේරුකාණ චන්දමිල හාමුදුරන්ගේ පොතේ භාවනා වාක්‍ය වගේක් තියෙනවා. ඒ වාක්‍ය වලට ඉස්සෙල්ලා බුදු ඒ රේරුකාණ හාමුදුරුව සඳහන් කරලා තියෙනවා මේ පිළිබඳ තේරුම් හරියට දැනගෙන ඉන්න කියලා. ඒතර භාවනා වාක්‍ය විතරක් ඉල්ලලා භාවනා වාක්‍ය කියෝ කියෝ භාවනා කරන්න යන කෙනා ඒ වාක්‍යවලදී ඇතිවන හැඟීම වර්ධනය කර ගැනීම පෙර ඊට පෙර කරේ නැත්තම් හරිද සිද්ධ වෙන්නේ ඒක ඒක වචන ටික හුඟ දිනෙක මම දැක්ක වචන ටිකක් විතරක් කියනවා ඒකින්ද ඒකින්ද ඒ හානිය සිද්ධ වෙයි කියන බයට මම භාවනා වාක්‍ය දෙන්නෙම නැහැ හරිද එතකොට ওই වගේ භාවනා අනාත්ම වගේ ඒවට භාවනා ඔය ඔය හදන්නේ හරිද චක්කු අනාත්මයි රූපය අනාත්මයි සෝතය අනාත්මයි කියලා මේක නේද මෙන්න මේ නිසාවෙන් අනාත්මයි චක්කුව මට ඕනේ හැටියට තියාගන්න බැරි නිසාවෙන් අනාත්මයි චක්කුව මට ඕන එක එපා එක පෙන්වන හින්දා අනාත්මයි කියලා ඔය කවියක් හදාගන්න හදන්නේ හරිද ඉතින් මම ඊටාම ගෞරවයෙන් කියනවා එතෙන්ටපත් වෙන්න එපා කියලා තියෙන ආකාරය මතක තියාගෙන මෙනෙහි කරන්න පටන් ගන්න භාවනා වාක්‍ය වලට යන්න එපා යනව පසුව යන්න හොඳට වර්ධනය වුණාට පස්සේ ඒ වාක්‍යයක් කියනකොට ඒ වාක්‍යයට අදාළ හැඟීම නිකම් වෙනවා අන්න එතකොට වාක්‍යයක් ගැලපෙනවා. ඒකයි මම අර රේරුගණේ හඳුනගන්නේ පොතේ තියෙන භාවනා වාක්‍ය ගැන මට ප්‍රශ්නයක් නැහැ. මට කියන පෞද්ගලිකව ගත්තොත් මට ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැත්තේ. නමුත් අපි ඒක අර උන්වහන්සේ කියලා දීලා තියෙන විදිහ නෙමෙයි කරන්නේ. බලන්නේ පොත අරගෙන මේ පොතේ පැහැදිලිව තියෙන ඉස්සෙල්ලා මේවා තේරුම් දැනගෙන මේක හරියට දැනගෙන මේ වාක්‍ය පාවිච්චි කරන්න කියලා. ඒක නම් මුලදිම භාවනා වාක්‍ය පාවිච්චි කරන්න ගත්තොත් ලොකු ගැටලුවක් එනවා. අවශ්‍යයි. මීළඟට එතුමිය යොමු කරන ස්වාමීන් වහන්සේ සමාධිගත වීමට මේ සියලු භාවනා කළ යුතුද නැත්නම් එකම භාවනාවක් දෙකටම කළ යුතුද යන්න පහදා දෙන්න කියලා. ඔව් ඒකත් ආය ආය සාකච්ඡාවට විශේෂයෙන් ගත යුතු නැහැ. මොකද අපි මේ ගැන කතා කරා මේ එකම භාවනාවක් වර්ධනය කරන අතරවාරයේදී ඊට බාධා වෙන ප්‍රබල සිත අපි උදාහරණයක් විදිහට ගත්තොත් ආනාපාන සතිය කරගෙන යනකොට තරහෙන් බාධාවක් ආවොත් කලින් කරලා තියෙන මෛත්‍රිය ඉක්මනින් වර්ධනය කරගන්න වෙන එකකින් බාධාවක් ආවොත් ඒකට අදාළ කමටහන යොදා ගන්න එක භාවනාවකිනුත් පුළුවන් එක භාවනාවක් කරනකොට තමයි බාධා වෙනකොට ඒවා දෙපැත්තට තුන් පැත්තට යොමු කරගන්න පුළුවන්. හොඳයි. සම්මනස තවත් ගැටලු දෙකක් අපිට තිබෙනවා ඉක්මනින් විසඳුම් ලබා දෙන්න. හබරාදුව ප්‍රදේශයේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන් මරණ අර්බන අසන්නෙක් අසා තිබෙනවා මරණ සතිය වැඩිමෙන් අනිත්‍ය සංඥාව පරිපූර්ණ වශයෙන් වර්ධනය කර ගත නොහැකිද කියලා. නෑ පුළුවන්. අන්න සතිය හරහා අනිත්‍ය සංඥාව අධ්‍යයනය කරගෙන ගිහිල්ලා අනිත්‍ය සංඥාව නම් පරිපූර්ණ වශයෙන් පුළුවන් අනිත්‍ය සංඥාව විතරක් නෙවෙයි අනිත්‍යන පස්සනාවට වැටෙන්නත් පුළුවන් මොකද මරණ සතිය හරහා අපිට නාම රූප පරිච්ඡේද කරන්න පුළුවන් ඒක හරහා පරමාර්ථ ධර්මයන් වල ඇතිවීම නැතිවීම දක්වාම යන්නත් පුළුවන් ඒක හරහා අනිත්‍ය ලක්ෂණය ඉස්මතු කරගෙන අනිත්‍යානුපස්සනාවට පවා යන්න පුළුවන්කම තියෙනවා ඒ භාවනාව වැඩි වෙන. ඉතින් ඒ භාවනාවදී මට ඉස්සෙල්ලා ප්‍රශ්නකට මම සම්බන්ධ කළොත් වෙනත් කාරණ වෙනත් බාධාවක් එන වෙලාවක අපි හිතමු තරහෙන් බාධාවක් ආවා කියලා දැන් මරණ සතිය නම් යාගේ ප්‍රධාන භාවනාව මූල භාවනාව එතකොට තරහෙන් පීඩාවක් ආපු වෙලාවක අද දවසේ මට තරහෙන් නම් පීඩාවක් ඇතිලා තියෙන අර කලින් වර්ධනය කරගෙන තියාගන්න උණු මෛත්‍රිය අන්න ඒක ඒ වෙලාවට චුට්ට වෙලාවක් වඩපු ගමන් ආයෙ මරණ සතියට වැටෙන්න පුළුවන් බොහොම පැහැදිලි සමිනහන්ස අවසාන ගැටලුව ධර්මක විවේචනාත්මක ගැටලුවක් දොයි කියලා හිතනවා ඔබ වහන්සේ සිදු කරගෙන යන ජාතික වැඩපිළිවෙල අගය කරන අතර එවැනි සංගම් සකස් කර ගනිමින් කරන කටයුතු භික්ෂූන් වහන්සේට අවශ්‍ය නැහැ නේද කියලා විමසනවා Facebook ඔස්සේ තවත් ශ්‍රාවකෙක් ඔව් මම හිතන්නේ අපිට අහන ප්‍රශ්න අපි ඒවට විසඳුම් ලබා දෙන්න මේ හුඟක් දේවල් අහන්නේ යසිත මහත්තයා අපිට තියෙන ආදරේට. එහෙම නැත්නම් මේක චෝදනා මුඛයෙන් කවුරුවත් මට ඇත්තට මේ වෙනකන් කිසිම කෙනෙක් චෝදනා මුඛයෙන් ප්‍රශ්නයක් අහලා නැහැ. ඔය හැමතැනම මෙන්න අපේ දරුවෝ තමයි මට ගෙනත් දෙන්නේ ප්‍රශ්න ටික Facebook වල තියෙන ඒවාත් ගෙනත් දෙන්නේ. ඔක්කොම ගෙනල්ලා පෙන්නන්නේ ලියුම් වල තියෙනවා. ඒ හුඟාක් අය මට දැකලා තියෙනවා. ඒව අහන්නේ අපි ගැන තියෙන ගෞරවය සහ යම් හානියක් වෙයි කියලා බයට. ඇත්ත කතාව කතාවේ ඇත්තක් තියෙනවා. ඒකෙදි දැලි පිහියෙන් කිරි කනවා වගේ තමයි මේක කරවෙත්තේ. වික්ෂුන් වහන්සේ නමක් කියලා කියන්නේ සමාජ සෝදකෙක්, සමාජයට උපදේශක් ලබා දිය යුතු කෙනෙක්. එතකොට ඇත්තට මේ වෙනකොට කරගෙන යන ජාතික වැඩපිළිවෙලක් තියෙනවා නම් අපි ඒක නොකර ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා. නොකර ඉන්න බැරි තත්ත්වයක් තියෙන මේ වෙනකොට අපේ සියලු නායකත්වයන් මම හිතන්නේ මේ වෙනකොට සියලු දෙනා බින්දෙනවා එන්න එන්න බලාගෙන ඉඳ බින්දෙනවා මේ කට්ටියට ලොකු ප්‍රශ්නයක් අමතක වෙනවා ජාත්‍යන්තර වශයෙන් අපිට තියෙන සද බල බලපෑම ඔක්කොම අමතක වෙලා තමන්ගේ ආසන්න බල අරගලයේ හින්දා ඔක්කොම බින්දෙනවා ඉතින් අපේ ඇත්තටම ප්‍රත්‍යක්ෂ වැඩසටහන හරහා කරන ජාතික වැඩපිළිවෙලේ තියෙන එකම අරමුණ ඔක්කොම එකමුතු කිරීම විතරයි හැම කෙනෙක්ම එකමුතු කරන් අපි ලොකු මඟ පෙන්වීමක් කරනවා ඉතින් ඒ සඳහා ඒ ඒ සඳහා භික්ෂුන් වහන්සේ කියන කෙනා උපේක්ෂා සහගත වෙන්න ඕනේ ධර්මානුකූල වෙන්න ඕනේ ධර්මයේ තුල ඉඳගෙන ධර්මයෙන් බැහැර වෙන්නේ නැතුව උපේක්ෂාව අයින් කරගන්නේ නැතුව මඟ පෙන්වීමක් කිරීම සහ කල්යාණ මිත්‍ර සංගමයක් සකස් කිරීම <laughs> කිසිම වැරද්දක් නැහැ. ඒ ගැන අපි අපේ නායක හම්සුත් එක්ක කතා කරලා හැබැයි බොහෝම පරිස්සමෙන් මේ දේ සිද්ධ කළ යුතු තියෙනවා. මොකද අදමින්ට මේ දන්නවනේ පොළු මුගුරු වල කිසිම මේ භයානකම තේරෙන්නේ නැහැ. ඒකත් යහපත් ක්‍රියාවන් යහපත් වචන නැහැ. ඒකින්ද අපේ රටේ හිටපු බොහෝ විසුණු වහන්සේලා විනාශ මුඛයටපත් වුණා. ඉතින් ඒකින්ද මේ වාගේදී අපි බොහොම උපේක්ෂා සහගතව සහ කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරන්න තමන්ගේ ප්‍රතිපත්තිය අදාහරින්න ඕනේ. අපි කල්යාණ මිත්‍ර සංගමයට හැම වෙලෙම කියන්නේ පංචශීල ප්‍රතිපත්තියට එන්න. ඒක තුල ඉන්න කියලා. ඉතින් ඒ එවැනි අරමුණකින් තමයි මේ ජාතික වැඩ පිළිවෙලක් අරගෙන ඇයි මේක අරගෙන යන්න තවත් ප්‍රධාන හේතුවක් තමයි ශාසනය රැකෙන්නේ හැමදාම ජාතිය තුලින් මේක අනිත් එක හොඳට මතක කරගන්න අන්‍ය ජාතිකයන් මේක සිංහල බෞද්ධ වෙන් වෙච්ච ඒ කට්ටිය මූලික කරගත්ත ඒ කට්ටියට විතරක් අනුග්‍රහය දක්වන එකක් නෙවෙයි. අපි කල්යාණ මිත්‍ර සංගමයේ ආවිදිට හොඳට දන්නවා බෞද්ධ ධර්මයෙන් පෝෂණය වෙච්ච ප්‍රතිපත්තියකට සිංහල ජාතිය මේ ප්‍රතිපත්තිය අන් අයට කියලා දෙන්න අන් අයට ක්‍රියාත්මක කරන්න මූලික වෙන්න ඕනේ. එහෙනම් බෞද්ධ ධර්මයෙන් පෝෂණය වෙච්ච සිංහල ජාතිය මූලික කරගත්ත අනිත් සියලු දෙනාට සමානාත්මතාවයෙන් ඉන්න පුළුවන්. මේ රටේ වෙන කුමන ජාතියක්ද මුල් වෙන්න ඕනේ? කවුරු හරි මුල් වෙන්න ඕනේ. මොකද අනිත් සියලු සුළු ජාතීන්ගේ ජාතිවාදය තියෙනවා. කියලා පැහැදිලිව ජාතිවාදීව කටයුතු කරනවා. එහෙම නැතුව කටයුතු කරන්න යාළ ලෑස්ති නැහැ. එහෙනම් ජාතිවාදයෙන් තොරව කටයුතු කරනවා නම් කටයුතු කළ යුතු ජාතිය තමයි මහජාතිය. එතකොට මේකේ මහජාතිය විදිහට අපි මඟ පෙන්වන්න ඕන. ඔයාලා ඔක්කොමලත් එක්ක සමගියෙන් ඉන්න. මහජාතියෙත් ඉන්න දේශපාලකනේ මොකද කරන්නේ? ජාතිවාදී ක්‍රියාත්මක කරනවා. අනිත් පැයට කෑ ගහනවා. හරි එයාලා ඡන්ද වැඩවලදී ඔක්කොම ජාතිවාදී තනි කරම තියෙන්නේ. ඉතින් එහෙමනම් ඒක එකමුතු කරන්න නම් මහජාතිය එකමුතු වෙන්න ඕනේ. ඒ සඳහා මඟ පෙන්වන මේක කියන දේ තේරෙන්නේ නැහැ හුඟක් අය හුඟක් අය හිතේ මේ සිංහල සිංහල බෞද්ධ බලවේගයක් හදනවා කියලා. නෑ එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. සිංහලයා බෞද්ධයා මුල් වෙලා සියලු දෙනාට සමානාත්මක වෙන්න පුළුවන් තැනකට අපේ මිනිසුන්ගේ ඔලු ටික හදන්න ඕනේ. ඒ සඳහා මඟ පෙන්වීමක් විතරයි අපි මේ සිදු කරන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ ඉතින් ඔබ වහන්සේගේ මේ වැඩපිළිවෙලට බොහෝ දෙනා තමන්ගේ දායකත්වයේ සහයෝගය ලබා දෙනවා. පසුගියදා ගාල්ලේ පැවති වැඩසටහනටත් බොහෝ දෙනා සම්බන්ධ වුණා. ඒ සඳහා බොහෝ ප්‍රතිචාර ලැබී තිබුණා. ඉතින් මේ පිළිබඳවත් අප සිහිපත් කළ යුතුයි. වැඩසටහන නිමාවට පත් කරන මේ මොහොතේ ස්වාමීන් වහන්සේ දවසේදී අපට ලැබී තිබෙන කාල වේලාව අවසන් වී තිබෙන නිසා අපේ ඔබ වහන්සේට බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. වැඩසටහන දායකත්වය ලබා දුන් පිරිසට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට ඒ වගේම අපි තාම ගෞරවයෙන් මතක් කරන වැඩසටහන දායකත්ව වගේම ගාල්ල වැඩසටහන පිළිබඳව ගාල්ල වැඩසටහනට බොහෝ භික්ෂුන් වහන්සේලාගේ ලොකු අනුග්‍රහයක් ලැබුණා. ගිහියත්න්ගේ ලොකු අනුග්‍රහයක් ලැබුණා. සමහර අය තමන්ගේ මුළු මුළු මාස දෙක තුනක් කැප කරා සම්පූර්ණ තමන්ගේ පෞද්ගලික වැඩ ඔක්කොම අයින් කරලා දාලා මේ වැඩසටහන සඳහා කැප වුණා. එහි ප්‍රතිඵල හොඳටම තිබුණා. ඉතින් ඒකින්ද අපි බොහෝම පුණ්‍ය අනුමೋದනා කරනවා ගාල්ල වැඩසටහන සඳහා සම්බන්ධ වෙලා කටයුතු කරපු සියලු දෙනාට ඒ කරේ මහා යුග මෙහෙවරක් කියලා. මොකද බොහොම අහිංසක විදිහට තමයි වැඩසටහන සම්බන්ධ වුනේ. ඔක්කොම බාහුව බලයෙන් ඉඳලා කරගත්ත වැඩ මම හිතන්නේ ධර්ම මණ්ඩපයේ ඉඳලා මේ ගොක්කොර වලින් සරසලා තිබුණේ ඒ ඒ ඒ ප්‍රදේශයට ආවේනික විදිහට හරිම ලස්සනට හරිම ආදර්ශ සම්පන්න මේ වැඩේ සිදු කරා. ඒකින්ද බොහොම පුණ්‍යානුමෝදනා කරනවා කරාපිටිය විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ, කච්චිවත් විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ, වරප්‍රමුඛ ඒ සියලු මහා සංඝරත්නය. මට බොහෝ ආවාදන් සාසන ලබා දුන්නා උන්වහන්සේලා. ඒ වගේම මේ ගිහියත්තු ඒ කට්ටියත් එක්ක එකතු වෙලා ගත කරපු කාලය පිළිබඳ මට තාමත් මතක් වෙනකොට බොහොම බොහොම ලොකු හැඟීමක් උපදිනවා බොහොම ලෙන්ගතුයි බොහොම සහෘදයි බොහොම මේ එකග වෙන සුළුයි ඉතින් හරිම ලස්සන කාලයක් ගත වුණා කියලා මම හිතනවා ඉදිරියේදීත් අපි ගාල්ල ප්‍රදේශයේ බොහෝ වැඩසටහන් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා ඒ පුණ්‍යනුබෝධනාවත් එක්කම අද දවසේ නිවසේ ඉඳලා මේ ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරපු පින්වන්ත අයට ඒ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මාතර දෙවියන්දර සිතුමින නිවසේ විසූ වෛද්‍යාචාර්ය එම් AD වික්‍රමසිංහ මැතිතුමා අපාතරින් වියෝ වී වසර දෙකක් ගත වීම නිමිත්තෙන් එතුමන්ට පින් පැමිණවීම සඳහා බිරිඳ දරුවන් ඇතුළු ඥාතීන් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. එතුමාට නිවන් අවබෝධ කර ගැනීමට මේ පුණ්‍ය අනුමෝදනාව උපකාර වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ අනුවම අපි ප්‍රාර්ථනා කරන මේ දායකත්වය එතුමන්ට උතුම් අවබෝධය සඳහාම පමණක් නෙමෙයි මේ දායකත්වය දරපු හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. හොඳයි